ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි සබ්බාසව සූත්‍රය. මේක හිතන්නකෝ අපේ මනස පිරිසිදුව තියාගන්න බුදුරජාණන් වහන්සේ අපිට දීපු ප්‍රායෝගික මෙවලම් කටලයක් වගේ. ඉතින් අපි මේ පැරණි දේශනාව විග්‍රහ කරලා බලමු. අපේ මේ නූතන ජීවිතයේදී මනසේ තියෙන නොසන්සුන්කම්, ඒ කියන්නේ ආශ්‍රව, කලමනාකරණය කරගන්නේ කොහොමද කියලා. සමහර දවස් තියෙනෝනේ දවස අවසානයේදී හිතටයි ඇඟටයි දෙකටම හරිම මහන්සි වගේ දැනෙන. කිසිම ශක්තියක් නැහැ. මානසිකව හැම්බත් වෙලා වගේ. ඉතින් ඇයි අතේ මේ මානසික ශක්තියේ මෙහෙම සිඳී යනවා වගේ දැනෙන්නේ? මේ ප්‍රශ්නේ තමයි සබ්භාසව සූත්‍රයේදී අවධානය යොමු කරන ප්‍රධානම ගැටලුවට අපි වරගෙන යන්නේ. බලන්න මේ පැරණි සංකල්පය ගුණත් අපේ එදිනදා ජීවිතයට කොච්චරනම් අදාළද කියලා. හොඳයි. එතකොට මේ ගැටලුවේ මූල හේතුව තමයි සූත්‍රයේදී හඳුන්වන ආශ්‍රව කියන දේ. දැන් මේක සංකීර්ණ වචනයක් කියන හිතන්න එපා. හිතන්න මේවා අපේ මනසේ තියෙන කාන්දු වගේ. අපේ මානසික ශක්තිය, සැනසීම, පැහැදිලි බව ටිකෙන් ටික නැති කරලා දාන දේවල්. ප්‍රධාන වශයෙන් මේ ආශ්‍රව වර්ග තුනක් ගැන කතා වෙනවා. එකක් තමයි කාමාශවය, ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවන්න තියෙන දැඩි ආශාව. දෙවැන්න භවස්සවය, ඒ කියන්නේ භවයේ දිගටම රැඳෙන්න පවතින්න තියෙන ආශාව. තුන්වෙනි එක තමයි අවිජ්ජාසවය. ඒ කියන්නේ යථාර්ථය ගැන තියෙන නොදෙනුවත්කම. හරි. එහෙනම් බලමු අපි අද මේ ගමන යන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ආශ්‍රෝ කියන මානසික නොසන්සුන්කම ගැන කතා කරනවා. ඊළඟට මේ හැම දෙයකටම යතුරු වෙන නුවණින් මෙනෙහි කිරීම ගැන බලමු. ඊට පස්සේ ආශ්‍රෝ නැති කරන ක්‍රම හත එකින් එක විග්‍රහ කරනවා. ඒකෙන් දෙකීමින් අත්හැරීම, දෛනික විනය ක්‍රම තුනක් සහ මනස පිරිසුදු කරන ක්‍රම තුනක්. අවසානයේදී මේ හැම දෙයකම ප්‍රතිඵලය, ඒ කියන්නේ දුකින් නිදහස් වීම ගැන සාකච්ඡා කරනවා. හොඳයි. අපි යමු අපේ පළවෙනි කොටසට. මෙතනදී අපි හරියටම තේරුම් ගන්න උත්සාහ කරමු අපි විසඳන්න යන මේ මූලිකම ගැටලුව. ඒ කියන්නේ ආශ්‍රව කියන දේ මොකක්ද කියලා. වැදගත්ම දේ තමයි මේක. අපි මේ මානසික කාන්දුවීම් ගැන, මේ ආශ්‍රව ගැන අවධානය යොමු කළේ නැත්නම් ඒවා නිකම්ම හටගෙන ටිකෙන් ටික වර්ධනය වෙලා අපේ මනසේ තියෙන පැහැදිලි බවයි සාමයයි දෙකම නැති කරලා දානවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ මේ ක්‍රියාවලිය දැකලා තේරුම් ගන්න කැමැති අයට. ඒ කියන්නේ මේකට විසඳුම තියෙන්නේ නොදැන ඉන්න එකේ නෙවෙයි මේ දේවල් ඇතිවෙන හැටි හරියටම දැකලා දැනගෙන තේරුම් ගන්න එකේ. දැන් අපි එනවා මේ සම්පූර්ණ මෙවලම් කට්ටලේම ප්‍රධාන යතුරට. හැමදේම රඳා පවතින මූලිකම සංකල්පය තමයි මේ. ඒ තමයි අපේ දේවල් දිහා බලන විදිය, අපේ අවධානයේ ගුණාත්මක භාවය. බලන මේ සංසන්දනය මේකෙන් අපේ හිත වැඩ කරන විදි දෙකක් දෙන පැහැදිලිවම පෙන්නනවා. එකක් තමයි අයෝනිසෝ මානසිකාරය. ඒ කියන්නේ නුවණින් තොරව වැරදි විදියට හිතන එක. මම ඉස්සර කවුද? මම අනාගතේ මොනව වෙයිද? මම කියන්නේ කවුද? වගේ වැඩකට නැති ප්‍රශ්න අහමින් හිත පැටලෙනවා. මේකෙන් වෙන්නේ අර අපි කතා කරපු ආශ්‍රව තව තවත් පෝෂණය වෙන එක. අනිත් පැත්ත තමයි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් යුතුව හරියට හිතන එක. එතනදී අහන්නේ දුක කියන්නේ මොකක්ද? මේකට හේතුව මොකක්ද? මේක නැති කරන්න පුළුවන්ද? ඒකට මාර්ගය මොකක්ද වගේ ඵලදායි ප්‍රශ්න. මේ විදිහට හිතද්දී තමයි ආශ්‍රව නැති වෙලා යන්නේ. හරි. එහෙනම් බලමු මේ ආශ්‍රව නැති කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම 7න් පළවෙනි එක. මේක කෙලින්ම ඉලක්ක කරන්නේ මුලාවේ ගැඹුරුම මට්ටමට. ඒ කියන්නේ මම සහ මගේ ආත්මය ගැන අපි හදාගෙන ඉන්න වැරදි මතවලට. අර කලින් කිව්වා අයෝනිසෝ මානසිකාර්ය ඒ කියන්නේ වැරදියට හිතන එකේ ප්‍රතිඵලයක් විදියට කෙනෙක්ව දුකේ සිර කරන මේ ගැඹුරු දෘෂ්ටි හයක් ඇති වෙනවා. ඒ තමයි මට ආත්මයක් තියෙනවා කියලා හිතන එක, මට ආත්මයක් නැහැ කියලා හිතන එක, මේ විදිහට ආත්මය ගැන විවිධ පැතිවලින් හිතලා අන්තිමට මගේ මේ ආත්මය නිට්ටයයි, සදාකාලිකයි, කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන තැනට එනවා. සූත්‍රයේ මේක හඳුන්වන්නේ දෘෂ්ටි කාන්තාරයක. ඒ කියන්නේ මතවාද කියන කාන්තාරයක අතරමං වීමක් විදිහට. ඉතින් මේ පළවෙනි ක්‍රමයේ ප්‍රතිඵලය අතිවිශිෂ්ටයි. යථාර්ථය තියෙන විදිහටම දකිද්දි, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නිද්දි හිත බැඳලා තියෙන මූලිකම බැමි තුනක් කැඩිලා යනවා. පළවෙනි එක සක්කාය දිට්ඨිය, ඒ කියන්නේ මම කියලා ස්ථිර කෙනෙක් ඉන්නවා කියන වැරදි විශ්වාසය. දෙවෙනි එක විචිකිච්ඡාව, ඒ කියන්නේ මේ ධර්ම මාර්ගය ගැන තියෙන සැකය. තුන්වැනි එක සීලබ්බත පරාමාසය. ඒ කියන්නේ නිකම්ම නිකම් වත් පිළිවෙත් කරලා විතරක් නිවන් දකින්න පුළුවන් කියන වැරදි මතය. මේ ආශ්‍රව ප්‍රහාණය කළ යුත්තේ දැකීමෙන්මයි. ඊළඟට අපි බලන්නේ අපේ දෛනික ජීවිතයටම එකතු කරගන්න පුරුවන් හරිම ප්‍රායෝගික විනය සම්බන්ධ ක්‍රම තුනක් ගැන. මේවා කාටත් එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන්න පුළුවන්. දෙවනි ක්‍රමය තමයි සංවරය. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය දොරටු 6. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස පාලනය කරගන්න එක. මේවා අසංවරව තිබුණොත් ඒ තුලින් පීඩාකාරී ආශ්‍රව ඇති වෙනවා. බලන්න නූතන උදාහරණයක්. කිසිම පාලනයක් නැතුව මනස අවුල් කරන ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය දිහා බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ හිතේ නොසන්සුන්කම වැඩි වෙන එක. ඉතින් සිහියෙන් යුතුව ඒවා භාවිතයේ සීමා කිරීම තමයි සංවරය කියන්නේ. තුන්වැනි ක්‍රමය තමයි පාවිච්චියේදී නුවණින් යුක්ත වීම. ඒ කියන්නේ අපි පරිහරණය කරන දේවල් උදාහරණයක් විදිහට ඇඳුම්, ආහාර, වාසස්ථාන පාවිච්චි කරන්නේ මොකටද කියලා නුවණින් කල්පනා කරන එක. මේ බලවත් උපුටා දැක්වීමෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. ආහාර ගන්නෙ විනෝදයටවත් ශාරීරිය ලස්සන කරන්නවත් නෙවෙයි හුදෙක්මා මේ ශාරීරිය පවත්වාගෙන යන්න බඩගින්න නිවා ගන්න සහ මේ ධර්ම මාර්ගයේ යන්න උපකාරයක් විදියටයි කියන දැක්ම ඇති කර ගැනීම. හතරවෙනි ක්‍රමය තමයි ඉවසීම. ඒ කියන්නේ ජීවිතයේදී අපිට අනිවාර්යයෙන්ම මුණ ගැහෙන අපහසුතා ඉවසීමෙන් දරාගන්න එක. සීතල, උණුසුම, බඩගින්න, පිපාසය, කවුරු හරි බනින කටුක වචන, ශාරීරික වේදනා මේ දේවල් ඇති ඒ ගැන මානසිකව වැටෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව ඉවසිලිවන්තව දරාගන්න එක. එහෙම දරා ගැනීමෙන් ඒ නිසා හටගන්න පුළුවන් ආශ්‍රව වළක්වා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි යොමු වෙන්නේ අවසාන ක්‍රම තුනට. මේවා මනස පිරිසිදු කරන්න වඩාත් ක්‍රියාශීලීව යොදා ගන්න ඕන ක්‍රමවේදයන්. පාස්වෙනි ක්‍රමය තමයි මගහැරීම. මේකේ තියෙන්නේ ප්‍රායෝගික නුවණ. අකුසලයට කරදරයට හේතු වෙන දේවල් මොනවද කියලා දැනගෙන ඒවයින් දක්ෂ ලෙස ඉවත් වෙලා ඉන්න එක. සූත්‍රෙම උදාහරණ දෙනවා නපුරු අලි අශ්වයන්ගෙන් වගේම තමන්ට නුසුදුසු ස්ථාන නුසුදුසු පුද්දල ආශ්‍රයෙන් ඈත් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ අනතුර දැකලා ඒක මගහැරලා යන එක. හයවැනි ක්‍රමය හරිම සක්‍රීය මානසික ක්‍රියාවලියක්. ඒ තමයි දුරු කිරීම. හිතන්න හිතට කාමසිතවිල්ලක්, තරහක්, එහෙම නැත්නම් කාට හරි හිංසා කරන්න හිතෙන සිතවිල්ලක් ආවා කියලා. මේ ක්‍රමය කියන්නේ ඒ සිතවිල්ල ආපු ගමන් ඒක අඳුරගෙන ඒකට හිතේ ඉන්න දෙන්නේ නැතුව ඒ මොහොතේම අත්හැරලා දුරු කරලා නැත්තටම නැති කරලා දාන එක. අවසාන සහ බලවත්ම ක්‍රමය තමයි භාවනාවෙන් කුසල් දහම් වැඩිම. මේකෙන් අදහස් වෙන්නේ හිතේ හොඳ ගුණාංග. ඒ කියන්නේ සප්තබොජ්ජංග ක්‍රියාකාරීව දියුණු කරන එක. සති ඒ කියන්නේ සිහිය, ධම්මවිචය ඒ කියන්නේ ධර්මීය විමසීම, විරිය ඒ කියන්නේ උත්සාහය මේ වගේ ගුණාංග හිතේ වඩද්දී අකුසලයට අර ආශ්‍රයයන්ට හටගන්න ඉඩක් නැති වෙලාම යනවා. හරියට කාමරයකට එළියක් දැම්මම අඳුරට ඉබේම ඉවත් වෙන්න වෙනවා වගේ දෙයක්. හොඳයි. ඉතින් මේ මෙවලම් හතම දුරුස්ත වූ උනන්දුවෙන් පාවිච්චි කළාම මොකක්ද ලැබෙන අවසාන ප්‍රතිඵලය? අපි බලමු ඒ ආශ්‍රවදජනක ප්‍රතිඵලය මොකක්ද කියලා. සූත්‍රයේ අවසානයේ තියෙන මේ බලවත් සාරාංශයෙන් ඒ ප්‍රතිඵලය පැහැදිලි කරනවා. මේ ක්‍රම හත භාවිතා කරලා මනස පිරිසිදු කරගත්ත කෙනා සීල ආශ්‍රවයන්ගෙන් සංවර වෙලා ඒ තනත්තා තණ්හාව සිඳලා සියලු මානසික බැමි කඩලා මානය කියන දේ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන දුක කෙලවර කරපු කෙනෙක් බවට පත්වෙනවා. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ සිතන්නට යමක් ඉතිරි කරමින්. මේක හුදෙක් තොරතුරු ටිකක් අහගෙන හිටියා විතරක් නෙමෙයි මේක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ආරාධනාවක්. ඉතින් මේ කතා කරපු ක්‍රම හපෙන් තමන්ට අද දවසේම පටන් ගන්න පුළුවන් එක මොකද්ද?